ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා ලාංකීය ජන සවන් අතරට සංගීතේ ගීතේ පළමු මිහිරි ස්වර ලංකල සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා රත්නශ්‍රී ජයසිංහ මහත්මයා මට ඔබත් රවි ඔබත් මහ පොළොවේ දේශපාලනයට සම්බන්ධයි ගීතයේ දේශපාලන බිම්බරක්ෂණ කියන ගීතය මම හිතන්නේ මේක බෝලීය නිර්මාණයක් විශ්වීය අත්දැකීමක් ඒක ආසියාවේ අපටද අප්‍රිකාවේ මිනිසුන්ටද එහෙම නැත්නම් ලතින් ඇමරිකාවේ මිනිසුන්ටද පොදු දෙයක් අධිරාජ්‍යවාදී සූරායකයාමට ලක්වන්නේ කොහෙද එතන ඉන්න මිනිසුන්ට පොදු අත්දැකීමක් මේ වෙල්ලස්සේ ගීතය ලෙස ප්‍රකට වුවද ඇත්තට මීට එහා ගිය පුළුල් අර්ථයක් මේ ගීතයට ලැබිය යුතුයි. වෙනත් භාෂාවකින් එතුමන් වෙනත් රටක ඉඳලා මේ වගේ ගීතයක් ලියවනා නම් ඒ විශ්වීය නිර්මාණයක් විදිහට සමාජගත වේවි. බිම්බරක් සෙනඟ ගීතය මම මෙතන ඔබෙන් අදහස් විමසන්නට මේ ගීතය ගැන ඊපස්සේ අපි රත්නශ්‍රී මහත්මයා ගැන කතා කරමු. වතර මහිමා මේ ගීතය බොදු ජනතාවගේ ගීතයක් වෙච්චා. ඒ කියන්නේ මේ ගීතේ මට හිතා ගන්න බෑ කියන්නේ මෙතරම් ප්‍රේක්ෂ මෙතරම් දේශපාලනික ගීතයක් මිනිස්සුන්ගේ උපභෝග පරිභෝග වස්තුවක් බවට පත්ලා දෙනවා. ඒ කියන්නේ මිනිස්සු එදිනදා පාවිච්චි කරන බඩුවත් තරමට මේ ගීතය මිනිස්සුන්ගේ ජීවිතයට සමීප ගීතයක්. අපිට මේ ගීතයෙන් තොර සාදයක් දකින්න හම්බෙන්නේ නැහැ. මේ ගීතේ කතාපුවත අතිශයම දේශපාලනික තමයි. ඒ වුණාට මේ ගීතය පුදුම විදිහට මේ සමාජය මත ස්ථාපිත වෙච්ච ගීතයක්. දැන් මේ ගීතය ඔබ කිව්වා වගේම මේ ගීතේ සාකච්ඡා වෙන්නේ වෙල්ලස්සේ ගොවියන්ගේ ඛේද වාචකය. කියන අධිරාජ්‍යවාදී ප්‍රාර්ථනය විසින් තමන්ගේ ලාභ උපයීම අරමුණෙන් ගොවිබිම් කොල්ල කෑමේ අරගලට තමයි මේ ගීතේ පණ හොවන්නේ. රත්නස් විජේසිංහයන්ට මේ මේ මේ ගීතයට විශේෂ වෙච්ච භූමිය සම්බන්ධයෙන්ම අත්දැකීම් තියෙනවා. ඔහු ඒ අත්දැකීම් දකින්න, ඇහින් දකින්න. දැක තමයි ලියන්නේ. ඉතින් මේ මොහොතේ වෙල්ලස්සේ ඒ සිදුණු සිද්ධියට සමපාත සිදුවීම් මේ ලෝකේ පුරාම ජාත්‍යන්තර තලයේදී මේ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය විසින් අත්පත් කරගන්න දේවල් තියෙනවා. ඒ නිසා මේක අර ඔබ කිව්වා වගේ යම් ආකාරයකට මේ ලෝකේ පුරාම අපිට සුවාදා ගන්න පුළුවන් විශ්වීය අත්දැකීමක්. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි හිමා දැන් දේශපාලනික වශයෙන් ගීතයක් සාකච්ඡා කරනකොට එහි තිබිය යුතු නිර්මාණාත්මක ගුණය කොතරම් ප්‍රබල ලෙස මේ ගීතේ පරිහරණය වෙනවද කියන එක. ඒ කියන්නේ රත්නශ්‍රී විජේසිංහන්ගේ මේ භාෂාවේ තියෙන ආධිපත්‍යය සිංහල ගීතය ඇතුලේ ඒ අසම සමයි. මම හිතන්නේ නැහැ ඒ ආධිපත්‍යයේ කොතරම් ප්‍රබල කියලා හිතනවා නම් ඔහුගේ ගීත අධ්‍යයනය කරනකොට තේරෙනවා අපිට කොහොමද මෙතරම් විශ්විත ලෙස මේ භාෂාවේ තියෙන රූපක සංකේත මේ මේ තරම් එකට මුණ ගස්සන්නේ කියලා. මේක හරි විශ්මිතයි. දැන් මේ ගීතයේත් ඔය ට්‍රැක්ටරේ යකඩ කජසෙන් වගේ අලුත් හඳුන්වා දීම. කියන්නේ ඔහු නිපද වූ නව රූපකාවලියක් සිංහලිට තියෙනවා. එහෙනම් මේ වගේ වචන භාවිතා කරන්න පුළුවන් ද කියලා අපි හිතනවා. හිතනවා. සමහරලාට මේ හිතනවා මේක මේක සංවගෝචකද කියලා හිතනවා සමහරලාට. මේකට මේක කොයිතරම් දුරට සංගීතාත්මක ප්‍රකාශනයට උදව් කරනවාද කියලා හිතනවා. හැබැයි අවසානයේ අපිට තේරෙනවා මේ කොතරම් මට සිලුට කොට සියුම් කොට ඔහුගේ නිර්මාණය ආරයි ඉදපත් කරනවාද කියන එක. ඒ නිසා ඔහු මේ ගීත රචනයේදී විශේෂයෙන්ම නව භාෂාත්මක අත්දැකීම් විශාල ප්‍රමාණයක් අරගෙන එනවා. හඳුන්වා දීම. ඒවා වෙනම හඳුනා ගන්න පුළුවන්. කියන්නේ සමහර වෙලාවට තත්සම තත්භව භාෂාව. ඒ කියන්නේ විවිධ විවිධ භාෂාවන්ගෙන් අපිට ආපු වචන ඔහු ගීතය ඇතුළේ අතිශයම සුකනම්ම විදියට සහ අතිශය අර්ථපූර්ණ විදියට හර විදියට පරිහරණය කරනවා. මේක හර විශිෂ්ටයි. ඒ නිසා තමයි මම හිතන්නේ ඔහුගේ ගීතේ භාෂාව වෙනම අධ්‍යන කලාපයක් වෙනවා. මේ ගීතය පමණක් ප්‍රමාණවත් මම හිතන්නේ යම් අලුත් රචකයෙකුට ලියා ගන්න භාෂාව කියන්නේ කොතරම් සියුම් අධ්‍යන කලාපයක්ද ගීත රචකයෙක් කවියෙක් අත කොතරම් විශ්මිත විදියට මෙහි භාවයන් මතු කරන්න පුළුවන්ද කියන කාරණාව මේ ගීතයේ පමණක් විමා ප්‍රමාණවත්. ඔය ගෑන්නේ අපේ ආදරණීය මානවාදීස්වරය ගුණදස්ස කපුගේ ප්‍රයෝජන කපුගේ මහත්මයා ඔබට මතකද මෙතුමන් සහ ගුණදස්ස කපුගේ ඔබතුමන්ගේ සහෝදරයා නිර්මාණකරණයේ දෙනවා මේ ගීත නිර්මාණය කිරීමේදී ඔවුන් අතර තිබුණු සම්බන්ධය මට ගොඩක් මතකයි. ඇත්තටම මම හිතන්නේ රත්නශ්‍රී මහත්මයා දන්නේ නැහැ දැනගෙන හිටියේ නැහැ කපුගේ කියන්නේ කවුද කියලා මම හිතන්නේ කාලේරාවේ ප්‍රසංගයේදී තමයි එතුමට කපුගේ මුණ ගැහෙන්නේ ගීත තෝරන්නේ එතකන් කපුගේ දැකලා නැහැ ඇත්තටම කියන්නේ ගීත තෝරගනීදී සංගීතවත් කිරුද්දී මම ගොඩක් ගීතවලට මම ළඟ හිටියා ඒක තමයි මම ගායකයෙක් වුණත් මම ඉතා ළඟින් හිටියහම මට ආසාවක් ඇතුණා ගායකයෙක් වෙන්න ඇත්තට ඒකටත් මුලපිරුවේ රත්නශ්‍රී මහත්මයා මම මේ අවස්ථාවේ මම එතුමාට ගෞරව කරනවා ඇත්තම කියනවා මම මේ ශේෂ්ත්‍රයට ඇදලා දැම්මේ එතුමා මම මගේ වෘත්තීය ජීවිතයේ තිබ්බ වෙලින් එකක් අපගේ නැතුණෙන් පස්සේ එතුමාගේ දේශනවලට ගායනයෙන් සහය දෙන්න මට යන්න සිද්ධ වුණා. මගේ පැකියාව අහිමි වුණා. නමුත් මම නැවතත් ඒ එතුමත් එක්ක මේ ශාස්ත්‍රීයේ ගොඩක් දුර ගියා. ඉතින් මට හරි සතුටුයි. අද මෙවැනි දෙයකට සහභාගී වෙන්න ලැබීම ගැන එතුමා වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. කපුගේ රත්නශ්‍රී කියන ඒ යුගල වගේම ලංකාවේ ඒ වගේ යුගලවල් පහළ වුණා. නමුත් මේ වගේ මිනිසුන් වෙනුවෙන් ගීත ලියපු ලේඛකයෙකු, ගායපු ගායකයෙකු මම ඇත්තටම මගේ සහෝදරය හැන්දනේ මම ඉතා ආඩම්බරෙන් කියන මේ යුගල මේ යුගලය අපිට ඉතාම වටිනා යුගලයක්. රැකියා හිමි වෙන ගැන අපි මේ ප්‍රදේශ රටා වැඩසටහන් ගණනාවකදී කතා කළ හැම වැඩසටහනකදීම විශේෂ නිර්මාණයක් ගැන කතා කරොත් රැකියාව හිමිලා තියෙනවා. සුන්දරසරත් පෙරා ගැන අපි කතා කරා රැකියාව හිමිලා තියෙනවා. එතකොට ගුණදාස කපුගේ ගැන කතා කළා රැකියාව හිමිලා තියෙනවා. ප්‍රේමකීර්ති දන්දස් රැකියාව අහි වෙලා තිබෙනවා. ඔබතුමන් රැකියාව හිමි වෙලා තිබෙනවා. බඩ කුමන කතාවද? හොඳයි වෙලස්සේ ගීතය ලෙස තමයි මේ ගීතය ජනතාව අතරට යන්නේ. මේ ගීතයට පාදක වන්නේත් ඔබ මොණ්ඩාගල ගෙවූ කාල සීමාවල අත්දැකීමක්ද? ඔය අතරම හිමා ගුරුවරයෙක් හැටියට මම නුරාගල රාජකීය විද්‍යාලේ අවුරුදු 5කට කිට්ටු කාලයක් සේවය කරනවා. මගේ නවාතැනට මම යන්න ඕන නුරාගල කච්චේරි පරිසරයේ උඩින්. ඒ අද තියෙන කච්චේරිය නෙමෙයි ඒ කාලේ තිබුණ කච්චේරිය හන්දිය කියලා. ඒ හන්දිය තිබිච්ච කච්චේරි පරණේ. දවසක් යනකොට කච්චේරිය වට කරලා ලොකු සෙනඟක් 4500ක වගේ උද්ඝෝෂණයක දෙනවා. ඒගොල්ලන්ගේ අතේ සටන් පාඩ පූර්ව ලියලා තියෙනවා. ඒවා ලියලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ යටකට වැළලෝ විඩම් බහුජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. ඒකාන්තපිච්ච රජයෙන් වැඩක් කරන්න හැදුවා. OLS එක අක්කර 35000ක් බුකර් ස්ට්‍රීට් කියන සමාගමට පවරලා දෙන්න හැදුවා ඔක්කොවට. ඒකට විරෝධේ පාමින් තමයි මේගොල්ලෝ මේ උද්ඝෝෂණය කළේ. දැන් මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ මම කල්පනා කරනවා කියලාගෙන. ඇත්තටම OLS කියන්නේ මොකක්ද? දැන් අපේ රට ඉංග්‍රීසි අධිරාජ්‍ය රැවටුණාට පස්සේ 815 ඉංග්‍රීසීන් උඩට ගිස්ම උල්ලංඝනය කරාට පස්සේ ඊට එරෙහිව පැනනගෙන පළමෙනු ජනාරගලේ පැනනගන්නේ 15 වෙල්ලස්යෙන් කැප්පිටි පොල් මොන රොයිල කෝකුමට රාල බෝටයි රාල ඊරිගම කළු බණ්ඩ වගේ මේකට මුල් වෙන්නේ ඒ වෙලාවේ ලංකාව පාලනය කරපු රොබර්ට් බ්‍රවුන් කියන සුදු ආණ්ඩුකාරයා යුද නීතිය පනවලා මාෂල් ලෝ පනවලා නියෝග කරනවා අවුරුදු 15ට වැඩි කිසි පිරිමියෙක් ඉතිරි කරන්න එපා කියලා වෙලස්. එන්නකෝන් මිලන්ද මහාචාර්යවරයාගේ උඩට කැරල්ල පිළිබඳ පොතේ තියෙනවා 30000ක් ඝාතනය කළා කියලා. 30000ක්. ඒක ලංකාවේ ජනගහනයේ මිලියන 4ක්. කියන්නේ ලක්ෂ 40යි. ලක්ෂ 40ක 30000 කියන මහ ලොකු ගාණක්. ඒගොල්ලෝ සේරම වැව් අමුණු කඩලා බෙදලා දාන වැව් 4185ක්. කඩලා බෙදලා දාව බඩ සාක්ෂි තියෙනවා. සංඛ්‍යාලයක වල තියෙනවා. ගම් පිටින් ගිනි තියෙනවා. හරක බානපා වෙනස් කරනවා. මහා විලෝපනයක් කරා. ඉතිරි වෙච්ච ටික දෙනා කුමුක්කන් ওই දෙකේ හැඩ ওই දෙකේ පල්ලෙහාට බැලලා පානම් පත්‍රයේ දිගමරවල හැංගිලා ජීවත් වෙනවා. මේ මිනිස්සුන්ට අද තියෙන දෙමළ වාසකම්. අර මහාචාර්යවරයා පොතේ තියෙනවා වලපනේ මැද කෙනෙක් කියන ගමේ පවුලේ 14 දෙනෙක් බඩගින්න උලන්න බැරුව සාල මැද්දාවේ ගිනිමෙලක් ගන්න 14 දෙනාම ගිනිමෙට පැල මැරනවා. චර බිෂයක් දියත් කරේ. ඉතින් මම කල්පනා කරනවා ඇයි මම අර මිනිස්සුත් එක්ක වාඩි වෙන්නේ නැත්තේ අතන කියලා. ඉතින් මම වාඩි වෙනවා එතන ඒගොල්ලෝ එක්ක. නිසා ඒක මගේ අත්දැකීමක් වෙනවා. මේක ලියද්දි මම කල්පනා කරන්නේ මේක ලියන්නේ කොහොමද මේක ලියා ගන්න නැත්නම් හොඳයි. කොහොමද මට මතක් වෙන්නේ සබරගමුවේ සමන්දේවාල කියන ලිවිච්ච ජල කවියක් තියෙනවා. ඒක තියෙනවා කන්ද උඩින් බැස්ස කලට පෙනේ උළු මාලිගාව බිම්බර කුත්සෙනක ඇවිත් රුවට කිරෙව් මාලිගාව උදේ හවා දිස්නදිදී රන්කොත් බබලන සුභාව ලංකාවට තිලකයක් සබරගමුවේ මාලිගාව. ওই භාෂාව පාවිච්චි කරාට මම ওই ආකෘතිය පාවිච්චි කරන්නේ මම ගන්නේ හටන් කවල ආකෘතිය. යුද්ධයටත් ඇවිත් සිදු පිට නැව නැගලා පරංගි උන්නමුත් අවොත් කොළමට කොළබැස. බිම්බ රක්ෂණ ගැවසුණු චන්ද්‍රසූරය පුතුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක ඊටලෙවෙනේමයි කපුගේ ඊට සරිලන නාදමාලාවක් යොදලා කම්පන ප්‍රසංගේ පුරාමේ ගී ගැවුවා. දැන් ලබන අවුරුද්දට 2018 අවුරුද්දට හරියටම ඌවේ කරල්ලට අවුරුදු 200ක් පෙරනවා. ඌව පළාත් සභාව සූදානම් වෙන එක සමරන්න. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සමරු ගීතයත් මට කියලා ලියවගත්තා. මම හිතන්නේ මේ ගීතේට බලපාන්න ඇති කියලා. ඒක තමයි මේ ගීතේ අත්දැකිය. අපේ ගීතය රස විඳිමු. ප්‍රේමවර්ධන කපුගේ ශිල්පියාට අපේ ආරාධනාව. Thank you. සෙනක ගැවසුම් චන්ද සූර්යා ඉපදින ස්වර්ණ භූමියේ මනර මාලිකාවසු මුත්තකට ඇවිත් මුකුතෙන් සති මුහුතුම සින්දුවලින් කම්බිවත කලේ මනර මාලිකාවසු මාලිකාවසු වාදකින් කුණිත නාදයෙන් මැලවින් කුක්ෂ දේවතාවන් බිම වැටි පනගසයි මිනි මල් සිතුණු සීතල නිම්න භූමියේ ඇතක හතර දියන් කඩයි විලාපය නගයි විලාපය නගයි බිම්බ රක්ෂණක ගැවසුණු චන්ද්‍ර සූර්යා ඉපදුන සන්න භූමියේ මනරම් සල්ලි ගාවතෝ යුත්තකට ඇවිත් රුකුලෙන් සතුරු මුතුමතින් දුවමින් කම්බි වටකලේ මනර මාලිකාවතෝ මාලිකාවතෝ සතුටොල් වලින් කතා ඉල්ලන ජාතියේ නිදානේ රුවන් කරඬු කොයි වැ කන්ද කඩ රිම් කටු කම්බියෙන් බෙදා මේරන විමේස ගසා තමන අඩුව බිම දමව් අඩුව බිම දමව් බිම්ම රත් වෙනක ගැවසුම් චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරා මාලිගාව යුද්ධයකට ඇවිත්න්නේ සතුටු මතින් වලින් කම්බි වතකලේ මනරම් මාලිගාව දෝ මාලිගාව දෝ ස්තුති කම්පන ප්‍රසංගය මේ කම්පණී අත්දැකීම මොන වගේද රත්න ශ්‍රීමත්ම අපි තම අපිට ඒ රස විඳින අවස්ථාවක් ලැබිලා නැහැ අපේ යුගයට බය පෙර પરම්පරාවේ රසවින්ද ඒන් ආශක්ත වුණා ඒන් තේජ ලැබුවා කම්පන වතර මම හිතන්නේ කම්පන ප්‍රසංග වාර දහසකට ආසන්න සංඛ්‍යාවක් පැවැත්ුණා විශාල ප්‍රේක්ෂක පිරිසකේ ප්‍රතිචාර කපුගේට ලැබුණා මට මතකයි මුල්ම ප්‍රසංග දෙක පවත්වලා කපුගේ සිද්ධාර්ථ හමුදුරුවොත් එක්ක වසරගම ගියා යන ගමන් මට මේස දෙබිලි පංකාවක් ගෙනහඳුන්නා ඈඟක් ඇටියේ මම ලංකාවේ ඔහුගේ මූල්‍යමය අපේක්ෂාව මේ පවත්ගෙන යතර මොකද දාලේ කොටේ අපි ජීවත් වෙච්ච ගෙදර මිලදී ගන්න අවස්ථාවෙන් මුදල් තිබුණා. මුදල් හොයනකොට කපුගේ ප්‍රසංගයක් කරලා වාද්‍ය වෘන්දයට විතරක් මුදල් අය කරගෙන මේ මුදල් මට ලබා දුන්නා. ඒ වගේ අවස්ථා තියෙනවා කපුගේ ගාක් උදව් කරු. සමහර අවස්ථාවල ගොවි අරගලවලදී ප්‍රසංග විශ්වාරගලවලදී කපුගේ කපුගේ නොමලීම ප්‍රසංගය ලබා දුන්න අවස්ථාවක් මම දන්නවා. කොහොම හරි ලංකාවේ ප්‍රාසංගික කලාව කියන එක යම් පමණකට වෙනස් කරපු ගුණාත්මක වශයෙන් වෙනස් කරපු සංගයක් විදිහට කම්පන හඳුනනවා කියන්නේ. නපුරුදා ගන්නේ කම් අපට උරුමේ උඹට පිහාතුයි මට පැල්පතයි තියන්නේ අභියෝගයක් වුණාද නෑ අභියෝගයක් වුණේ නෑ ඇත්තටම ඉතින් ඒක ප්‍රසංගවාර දහසක් පවත්වාගෙන පස්සේ මම හිතන්නේ අලුත් ගීත ඇතුළත් කළා කපුගේ අලුත් ප්‍රසංගයකට යන්න ඔහුගේ අපේක්ෂාව තිබුණ ප්‍රකම්පන කියලා මොකද ඊට කලින් ඔහුට ජීවිතය අහිමි වෙනවා ඒකයි අපිට හිතෙන්නේ අද වගේ දවසක කපුගේ වගේ ශිල්පීන් හිටියනක් කියලා. එහෙනම් මෙතන ශිල්පීන්ගෙන් පෙරලා ඉතිරි යන්නත් ඉඩ තිබුණා. ඒසත් අපි ඊළඟට අහන ගීතය. මේ ගීතය කලම මා කැමති මේ ගීතය පිළිබඳව කතා කරන්නට. සුනිල් සිංහන් ගැයූ ගීයක් මේ ගීතය අද ගයන්නට අපි අලිත් ආරාධනා කරනවා. දුනිත් ගායන්ට ප්‍රදේශීය රටාවට සරමට සතපුන කුන්ති සාවේ මන්ද කියාපන් නොකියා හැංගිලාගේ පාන ලියුනසේ පානුයි ලැයින් කාමරේ මන්ද නුඹගේ කියපන් කුන්ති සාවේ ගයි රුවේ චන්ද වන්ද දේ සත පුන මුති සාවේ මන්ද කියාපත් නොකියා හැංගිලාගේ මදින් රෝස මල් වනේ මාලගිරව් ගේ දොරකඩ සිංහූ කී වේලේ දීනෙනුත් හිතුනේ නෑ මොක මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි ගුවේ ජංග මන්ද දේ සතපුන උන්තිසාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලාගේ පාලලියුනසේ පාලෙන් ලැයින් කාබරේ මන්ද නුඹගේ කියපන් උන්ති සාවේ බොහොම ස්තුතියි දුමිත් රත්නශ්‍රී මහත්මයා සුනදරසිංහ මහත්මයාගේ ගීතවලින් මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා ශ්‍රාවක ප්‍රේක්ෂක අපි හැමදෙනාම බොහොම ආදරෙන් වඳගත් ගීතයක්. මේ ගීතය නිර්මාණ පසුබිම කොහොමද? මේක ලියවෙන්නේම මේ මම නගරේ පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබද්දී සති දෙකකට මාසෙක විතර වතාවක් ගම යනවා. මං කිව්වේ අපේ ගම අර පිටිසර ගම ඒ යනවා. යනකොට වැස්සට එහෙම ගොඩ වෙන පුංචි වඩු මඩුවක් අපේ ගමේ තිබුණා. ওই වඩු මඩුවේ හිටියේ වඩු වැඩ කරන මැදිවි APX සහ ඔහුගේ තරුණ දියණිය. කොහොම හරි දවසක් යනකොට මේ දුව හිටියේ නෑ තාත්තා විතරයි හිටියේ. ඒ තාත්තා කිව්වේ හරි දුක හිතෙන කතාවක්. තාත්තා කියන බලන්න හරි වැඩේ. අපේ කෙල්ල මේ කොහෙද ඉඳලා පුර අස්වාදකාරයෙකුට රැවටිලා එයත් එක පැනලා ගියා කියලා. ඉතින් අපි දැනගෙන හිටියා මේ තාත්තා අම්මත් නැතුව මේ දරුවා හදාගන්න කොච්චර දුක් විඳද කියලා. ඒ නිසා දුවගේ හිතුවක්කාරකම මේ තාත්තට දරාගන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ. කාලයක් ওই අත්දැකීම මගේ හිතේ තිබුණා. පස්සේ කාලේ මට කියවන්න ලැබෙනවා මේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කියලා පුරෝගාමී සෝවියට් සාහිත්‍යකරුවාගේ කෙටි කතාවක් කියනවා තානායම් කරුවා කියලා. ඒකේ තියෙනෙත් මේ වගේ කතාවක්. ප්‍රදේශපද තානායම් ප්‍රවර්තකන වයසක පියෙක් ඉන්නවා. උට ඉන්න දුන්න කියලා බොහොම ලස්සන දුවක්. නගරේ ඉඳගෙන ජේතුකාර තරුණ සිටුවරෙක් මේ තානායමේ ලැබුම් අරගෙන සතියක් විතර මේ දුන්නේ රවටගෙන පැනලා යනවා. මේ වයසක පියා දුව හොයාගෙන නගරයට යනවා. දුව පෙන්වන්නේවත් නැහැ. සල්ලි මිටියක් ජනේලෙන් එළියට දානවා. ඒ තාත්තා සල්ලි අල්ලන්නේවත් නැහැ. ඒක පාලව දාලා එනවා. ඌ ඇවිල්ලා කියනවා නගරේ ඉඳලන ජේතවකාරට රැවටිලා පැනලා ගිය ඉතිහාසයේ එකම කිල්ල දුන්න වෙන්න බෑ. හෙටත් එහෙම දේවල් වෙයි. හැබැයි ඒගොල්ලෝ අද හොඳට සේද ඇඳලා ඉන්නවා. හෙට පාර අතු ගන්නවා ඇති. ওই කතා පුවත් දෙකම අපේ ගමේ වඩු බස්සනහේ කතාවයි. මේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කෙටි කතාවයි දෙකම එකතු කරලායි. මගේ අතින් මේක ලියවෙන්නේ. මේකත් 80 ගණන් වල මුල් කාලේ ලියවිච්ච ගීතයක්. මේකේ පාවිච්චි කරන චන්ද්‍ර මණ්ඩලයේ සැදවුණු පුංචි සාවියේ හඳයි හාවයි තමයි සමීපතම වස්තු දෙක අප දැකපු. සඳසේ ලබවිලසේ දවසක් වෙන්නෝ එම්ම. පස්සේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයිනේ තියෙනවා වෙසල් ජාතකයේ. හැබැයි කාලේ හඳේ හිටි හාවෙක් සාවියක් බවටපත් වෙන්නේ මගේ යතේ. දැන් නම් හාවිය වැහි වැහලා ඉන්න ඕන තරම් සින්දුවල. ඒ කාලේ මේකේ නෑ. මට ලෝෂන් මුල සිංහල මහත්මයා දවසවල ලියුමක් කරලා කියනවා මෙච්චර කල් අවදේටි හාවෙක් ඔබ තමයි පළවෙනි වතාවට ලිංගුවේ ප්‍රවේශයක් කළේ හාවල් කියලා. ඒකේ අන්තිමට මේ තාත්තා කියනවා මේ මාළ බඳන් සූර්යයකටෙන් රෝස මල් වනේ මාළ ගිරවගේ දොරපිට සින්දු කිවිලි. එන් ට්‍රේල් බයික් කරලා නැගලා මාළ ගිරව සූර්යයකට මාළ දාගෙන ගේ වටේට එහාට මෙහාට රවුන්ඩ් ගහනකොට තාත්තට හිතෙන්නේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. අන්තිමට තාත්තා අපේ කොච්චර අපේ දැඩි සිත් ඇතුව හිටියත් ඒගොල්ලෝ හිත හදා ගන්නවා. අන්තිමට කියනවා පාර මතකනම් තාමත් ගේ ළඟ ඇතුලේ. දොර ඇරලා තියෙන මුට ඔල්ලා ගෙදරින්න පුළුවන් කියලා. ඕන විදිසිංහ සංගීතවත් කළේ සුනිල් විදිසිංහ ගැව්වේ. අද සුමිත් ගයන් ගැව්වේ. ශල්්‍ය වෛද්‍යවරයෙක්. ඕනුත් වෛද්‍යවරු වගේ තමයි ඇත්තටම මේ සිත් සුවපත් කරනවා. මේ හැඟුම් හැඟුම් සමුදාය ගීතයන් වලට මොහු කරලා. ප්‍රේස් ශ්‍රාවකේනි, උතුරුනේ අපි අවසන් විනාඩි කිහිපය ගත කරමින් ඉන්නේ. කතා කරන්න බැරි වුණ දේවල් එමටයි පූර්ව සාකච්ඡාවලදී කතා කරපු දේවල් වලින් 100 එකක්වත් කතා කරගන්න හැකියාව ලැබුණේ නැහැ. මෙලං ගීතය අවසන් ගීතය. හැබැයි ගීතයට කලින් මා කැමති නවරත්නගමගේ මහත්මයා ගීත රචකකින්ගේ අඩුවක් අපිට තියෙනවා. මෙතුමන් වගේ ගීත රචකෙක් අපිට පහළ වේද නැද්ද කියලා ගැන අපි දන්නේ නැහැ. රික්තයක් තිබෙනවා මේ ගීත රචනා ක්ෂේත්‍රයේ. රවිලා යම් ගමනක් යමින් ඉන්නවා. රජීලා රවිලා යමින් ඉන්නවා. ඔබ සංගීතඥයෙක් විදිහට ඔබ අපේක්ෂා කරන්නේ මොන වගේ ගීත රචනාද මොන වගේ ගීත රචකයන්ද අපිට අවශ්‍ය වෙන්නේ අපේ මේ රික්තිය පුරව ගන්න. මම හිතන්නේ දැන් අද වර්තමානයේ විශාල ප්‍රශ්නයක් ඇලිලා තියෙනවා මේ සංගීත බාහිතාව සහ සංගීත සංස්කෘතිය පිළිබඳ. ඉතින් දැන් අතීතයේ බැලුවොත් මේ પરම්පරාවන් වැඩ කරලා තියෙන විදිය හරි පොහොසත් විදියට අපේ සමස්ත සංගීත සංස්කෘතිය දිහා බැලුවොත් ගුවන්විදුලිය මුල් කරගත්ත විවිධ ගායන પરම්පරාවන් සංගීත අධ්‍යක්ෂවරු ඒ වගේ පද රචනා ශිල්පීන් මේ අය වැඩ කරලා තියෙන දේ අතීතයේ අපි විමර්ශනය කරලා බැලුවොත් අද අපි කොතනද මේ වැඩ කරන්නේ කියන එක ඉතාමත්ම අපිට විසඳා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන එතන. ඒ කියන්නේ තරම අපි නොදිනු මට්ටමේ එතන ඒ කාර්යභාරය සිද්ධ වෙන්නේ කියලා මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ නැවතත් මේක පෝෂණය කළ යුතුයි. දැන් මම දන්න උදාහරණයක් හැටියට මට කියන්න පුළුවන් අතීතයේ මේ කවියන්ගේ තියෙන ඒ භාවිතාන් තමයි යම්කිසි ආකාරයක පරිශීලනයක් හැටියට මහගමසේකරයන්, ඩෝල්ටන් අල්ලිස්, මඩොලෙස් රත්නායක වගේ කවීන් ගීත හා පරිශීලන කරපු තැටි මේ ගුවන්විදුලි අනන්ත අප්‍රමාණ තියෙනවා. අද වර්තමානයේ ගීත ලියන මේ කවීන් කවිය භාවිතා කරන පද රචනා ශිල්පීන්ට ඇත්තට මේ පරිශන කරන්න තැනක් නැහැ. ඒක ලොකුම අඩුපාඩුවක් හැටියට මම දකින්නේ. මම ඉල්ලා හිටනවා ටීවී ආයතනයේ ඉන්න මේ නිලධාරීන්ගෙන් මේ කරදරේට අපි අත තබමු කියන එක. මොකද අද කවින්ට සංගීතඥයන්ට ඒකරු පරිශන කරන්න තැනක් නැහැ. අද මම ඉස්සෙල්ලා වගේ මේ මාධ්‍ය භාවිතා වෙන්න වෙනම අවශ්‍යතාවයන් මත. ඉතින් මේ අතීතයේ ගලාගෙන ආපු සුවඳ අපිට ඉදිරියට පවත්වාගෙන යන්න ඕන නම් ඒක නැවතත් ඒ සුවඳ හමා ගන්න ඕන නම් නැවතත් මේ මාධ්‍ය සංස්කෘතිය තුළ තමයි මේ ආරම්භය ඇති කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අද තාමත්ම දක්ෂ දැන් අද මේ પરම්පරාවක් මෙතන ගායනා කරා. මේ પરම්පරාවගේ හඬ බලන්න කොහෙටද අපි පාදබන්නේ? අනු නිර්මාණය කරන්න කොතනද? ඒ අවශ්‍යතාවය ඒ හැම කෙනෙක්ම මම හිතන්නේ ඔවුන් ඒ නිර්මාණ භාවිතාවන් කරන නාට්‍ය හදන එක නාට්‍ය හදනවා චිත්‍රපටයේ කරන චිත්‍රපට කරනවා ටෙල්නාටි කරන ටෙල්නාටි කරනවා කෙටි කතා ලියන එකනේ හැමතැනකම නිර්මාණ අවශ්‍යතාවය දැල්ලෙනවා නමුත් මම හිතනවා ඊට වඩා පුළුල් මට්ටමකට මේක සාකච්ඡා කළ යුතුයි මේකට වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක තමයි මට තේරෙන්නේ මොකද මට උනත් අතීත પરම්පරාවන්ගෙන් ලැබුණු ඒ භාවිතන් තුළ තමයි මට හරි මගේ ගමනක් යන්න මේ නමක් හදාගෙන වෙන්නේ තැන්වල කතා කරන්න ඒ අවස්ථාව ලැබුණේ මම හිතන අනාගත પરම්පරාව වෙනුවෙන් ඒ දේ යම් කිසි ආකාරයක වැඩ පිළිලක් අවශ්‍යයි කියන එක මම හිතනවා. රවි ඔබ යම් ආකාර සමහරලාට ටිකක් සරමතවාද සමාජ කරගන්නට දෙසි ආශික පුද්ගලෙක් විදිහට තමයි අපි වහඳුනාගන්නේ. ගීත රචකයන් විදිහට ප්‍රශ්නයක් තිබෙනවද? ඒ කියන්නේ මාධ්‍ය තුළ එහෙම ප්‍රශ්නයක් තිබෙනවද? හොඳ ගීත රචනාවක් මේ සමාජගත කිරීම හොඳ ගීතයක් නිර්මාණය කිරීම එහෙම ලොකු ප්‍රශ්නයක් තිබෙනවද? මම අවසන් පූර්වකවත් එක්ක අවසන් කතාබහත් එක්ක එකතු වෙන්නේ. ඔව් මම ඒකට උදාහරණයක් රත්නශ්‍රී විජේසිංහන්ගෙන්ම ගන්නවා. කියන්නේ එතුමා අවසාන වශයෙන් පළ කරා නිකිනි නැස්ස කියන ගීතයේපද සරණේ. ඒ ගීත 70ක පොඩි ප්‍රමාණයක් තියෙනවා. එහි අපිට එක ගීතයක්වත් හොයාගන්න බෑ. මේ රටේ මාධ්‍ය ප්‍රචාරය කරන මේ මොහොතේ ගීත 70 ගානක් තියෙන පොතක්. ඒතර රත්නශ්‍රී විජේසිංහන් වගේ මහා පරම්පරාවක් නිර්මාණය කරපු දැවැන්තයෙක් ඉස්සරහත් ලංකාවේ මාධ්‍ය හැසිරීම එහෙමනම් නා પરම්පරාව ගැන කතා කරන දෙයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මගේ අදහස නම් මේ රටේ බොහෝ මාධ්‍යයන් සංස්කෘතික ඝාතකව අතරපත් වෙලා අවසන්. ඒ නිසා මේ සංස්කෘතික ඝාතකයෝ මේ සමස්ත රසවින්දනයේ වින්දනයේ චින්තනයේ මේ සියල්ල විනාශ කරමින් ඉන්නවා. ඒ නිසා මම හිතනවා ගුවන් විදුලිය මෙවැනි කාර්යගත ගැහිම ඉතා වැදගත්. මොකද අපිට ගුවන් විදුලියේ සේවනා හිමිනෙච්ච පරම්පරාව අපි. එහෙම ඉදිද්දි තමයි අපි මේ අරගල කරන්නේ. එතකොට ගුවන් විදුලියේ සෙවණ අපිට ලැබුණේ නැහැ. අපේ પરම්පරාවට එහෙම ආශිර්වාදයක් ලැබුණේ නැහැ. අපිට අපේ සරල ගීමේ නිර්මාණය වුණේ නැහැ. ඉතින් මම හිතනවා ඒ අපේ අපිට අහිමි වෙච්ච ඒ ඒ ශාස්ත්‍රීය යුගයේ යලි මෙහි රෝපණය වෙනවා නම් ඉතාම හොඳයි. මොකද රජීව අසන්ත වෙල්ගම්මගේ මේ තරම් සිමනද ගීතෙන් පස්සේ ඔහු ගීත ලිව්වා. නමුත් ඒ ගීත මෙරට මාධ්‍ය ප්‍රචාර වෙන්නේ නැහැ. මම සංයුත්තයට හතරක් කරලා තියෙනවා. සමහර ගීත සම්මානිතයි. එහෙත් මේ රටේ මාධ්‍ය ඒවත් ඒවා දන්නේවත් නැහැ මේ රටේ මාධ්‍ය මොකක් මාධ්‍ය. ඒ නිසා එහෙම අවුලක් තියෙනවා. ඒ නිසා මේ සංස්කෘතික ඝාතකයන්ගේ මේ රටේ සංවේදන මාධ්‍ය කලවා නොගත්තොත් මේ රටේ වින්දනය සහ චින්තනය දැන් නරක තැනකට යමින් ඉන්නවා. ඒ නිසා ඒ සඳහා මම හිතනවා ගුවන් විදුලිය තා දැවැන්ත પરම්පරාවක් තා ශාස්ත්‍රීය પરම්පරාවක් නිර්මාණය කරපු මහ gedara හැටියට මම හිතනවා මේ කරල්ල ගහන්න ආයි මුල් වෙන්නේ කියන ඉල්ලීම මගේ પરම්පරාවේ නිර්මාණ කඩුව කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබතුමා කියපු කාරණේ මේ නරන්දගමගේ මහත්මයාගේ කියපු කාරණේ අපි ශ්‍රී ලංකා ටෙලිකොම් එක එකතු වෙලා පුරු කතා බහක් තිබෙන අපේ තිබෙන මහා ගීත පුස්තකාලය. ඒක ගබඩාවක්. මම හිතන්නේ එහෙම නන්ද ඒක බැරි කමක් නෑ පුළුවන් කියලා හිතනවා මොකද දැන් අපි නාට්‍ය වලට අද පළාත් වලට යනවා පුදුම රසික પરම්පරාවක් ඉන්නේ. දැන් අපි මේක වර්ධ කරලා තියෙන කියලා හිතෙන්නේ. දැන් මම ජනත මරවත් මහත්මයා සමග ඈත නාට්‍ය වලට යනවා. මම කියන්නේ බසුල්ල 10 30 2 30 6 30 අපි දර්ශන නර්මනකට විශාල සෙනඟක් ඉන්නේ. ඒතර මේ මේක අපිට අපි මේ පොඩි නොදන්නා තැනක මේ පැටලෙලා ඉන්න ගතිය තියෙනවා. එතන මේකට වැඩ කිරීමෙන් පුළුවන් කියන අද දියුණු මාධ්‍යයන් තියෙනවා. මේ මාධ්‍යයන් ඔස්සේ අපිට පුළුවන් ශක්තිමත් නිර්මාණකරු වෙනවා පෙළගස්සලා. ඒකට වැඩ සරහනක් අපි යෝජනා කරොත් මම හිතන්නේ අනාගත પરම්පරාවට දෙයක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. පැහැදිලි. මම කියමින් හිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමග එක්ක අපි යම් උත්සාහයක නිරත වෙලා ඉන්නවා. එකත් හදා බැලීමක් වෙන්නට පුළුවන්. හැබැයි ඒක සාර්ථක කරගන්න අපි යම් උත්සාහයක් දනරත්න ශ්‍රී මහත්මයා අපේ තිබෙන ඔබතුමාම ගීත 5800ක් විතරනේ. ඊටත් වැඩි ප්‍රමාණයක් රචනා කරලා දෙනවා ගීත තරිකත වෙලා තියෙන විශාල ප්‍රමාණයක් ඒවා ජනතාව අතරට ශ්‍රාවකින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමේ යම් වෑයමක අපි නැට වෙලා ඉන්නවා උත්සාහ ගන්නවා හැම වෙලෙම කොහොම හරි ජනගත කරන්නට. BOTV Dance Play 65 හරහා අපි මේ වැඩසටහනත් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමයි සැලසුමක් තිබෙනවා. අවසන් කියවීම අපි මේ ගීතය ගැනත් කතා කරලා මම කැමතියි අපේ සමස්ත සටහන තබන්නට. ඔබ මෑතකදී නිර්මාණය කළ ගීතයක්ද අනුශය මහත්මයා? නෑ, අතම මේ ගීතය මේ අවුරුදු 15ක් 20ක් විතර වෙනවා මේ මෑත කාලේ. සුමිත් මන්දනායකගේ මේ එකම කැසට් පටේට ඊට මම අටක් ලිව්ව එකට ඉන්කක් ඔය මේක මම කියන්න උත්සාහ කරන්නේ මේ දැන් කෞසලමනි මහාකාවේ පුරාම තියෙන කුස පබා ප්‍රේමය මොකද මේකට අනියමින් සම්බන්ධ වෙනවනේ කුසගේ සහෝදරයා ජයම්පති ජයම්පතිට කටහඬක් නැහැ එයා එයාගේ කටහඬ තමයි මේදී ජයම්පතිත් පබාවතිට ආදරය කරන පබාවතිගේ සැමියා විදිහට පෙනී ඉන්නවා නමුත් එයා හැංගිලා ඒ චරිතයට කතා කරවන්න මට ඕන කළා ඒ නිසා මේක ලිව්වේ ඊට අමතරව දැන් මෙතන වෙච්ච කතා බහේදී මම කියන්න කැමති ඇත්තටම ශ්‍රී ලංකා ගුවන්විදුලිය තමයි තවමත් අපි විශ්වාස කරන මේ රටේ තියෙන ලැජ්ජ බය තියෙන එකම මාධ්‍ය ආයතනය කියලා. නිසා ඒගොල්ලන් කියන මේ විනය හා සම්පත් මේ මහා භාෂා සංහාරයක් වෙන අතරේ සංස්කෘතික සංහාරයක් වෙන අතරේ තම අහිංසක විදියට මේ තමන්ගේ සීමිත සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන විනීත හරවත් මාධ්‍ය සංස්කෘතියක් පවත්වන්න බලන උත්සාහ දරනවා. මම දන්නවා මේ බාපි චෛලක මහත්මයා සිංහල සේවා අධ්‍යක්ෂවරයා කොච්චර අමාරුද වැඩ කරන්නේ කියලා. ඒ නිසා ඒ අයට සුබපතන්නයි උන්ට අත්ලක් වන ශ්‍රී ටෙලිකොම් ආයතන සුවපතන්නක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ වාද්‍ය බෘන්දය දැලන්ත කාර්යයක් පස්සේ ඉඳගෙන කළේ මම දැක්කේ පෙර මොන පොතේ රෝහණ ධර්මකීර්ති ලියලා තියෙනවා මේ සුදු නෙළුමේ ස්වරලිපි ලියන්න ගිහිල්ලා ඔහු ඉතාමත් හැඟීම් බර වුණා කියලා. ඒ නිසා රෝගිකා ඕ හැමදෙනාගේම කාර්යය සුළු කොටකට ගන්න බෑ. මේ වාදිරුන්දේ නිපුණ වෘත්තිවාදයකින් ඔවුන්ගේ සේවයට ආගය කරනවා. ගුවන්විදුලි තාමත් බලාපොරොත්තු තියාගන්න ඕන කියන අදහස අපිට ඇති කරන්නේ මේ වගේ වැඩසටහන් කරන නිසා. මම ගාල්ලිඳලා ආවේ ඇත්තටම අමාරුවෙන් ආවේ මොන හරි හරවත් දෙයක් මේ එන ප්‍රේක්ෂක සහෘද සමාජයට කියන්න ලැබෙන අවස්ථාවක් මේක. ඒ අවස්ථාව දුන්නට ගුවන්විදුලි නැවතවරක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අසනීප වෙච්ච අයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ ඉතිහාසයේ හුඟක් වාරවල අසනීප වෙලා තියෙනවා. <laughs> නෙළුම් පොකුණේ මිට දවුරුදු අතරකට කලින් තිබිච්ච ප්‍රසංගයේ වෙලාවෙත් අසනීප නම්බදේ. ඒ අසනීප කියනවා එකපාරට අහම්බෙන් වෙන දේවල් මේව වළක්වන්න අමාරු ඒවා. මිනිස්සුන්ට. කොහොමද අපේ පාගය? ඒ නිසා ඒකට පිස්සුවන්ත වෙනවා. මම ඔබට මුගක් මේකෙන් මහන්සි වෙච්ච මම දන්නවා. රවි සිරිවර්ධන, රජී, ප්‍රේමවර්ධන කපුගේ නවා ඔක්කොම මේ ඇවිල්ලා ඉන්නේ මේ මොන හරි දෙයක් කතා කරලා යන්න ප්‍රයෝජනවත් දෙයක්. මම හිතනවා ඔවුන්ගේ සහභාගීත්වයේ ඔබ පෝෂණය කළා කියලා. ඔබට අත්ලක් වෙයි කියලා. ඒ නිසා හැමදෙනාටම මගේ ස්තුතිය පළ කරන්න කැමතියි. අවසාන ගීතය ගන්න අහන්න අපි බලාගෙන ඉන්නවා. ඊට කලින් මම අපේ නිෂ්පාදන කණ්ඩායම ඔබට හඳුනා දෙනවා. මුලින්ම අපේ වාදක මණ්ඩලය වාදින් වාදනයෙන් රෝහණ ධර්මකීර්ති, WJ උපාලි, මදුශංකර රත්නායක, බත්නලා උපතිස්ස පෙරේරා සිතාර වාදනයේ Dirusha Ravindranath, keyboard Chamara Hapangama, lead guitar Nihal Perera, bass guitar Prasad Silva, rhythm guitar Suda Diruksha tabla, බන්දුලද සිල්වා, ඔක්ටපැඩ් නරිදු චතුරාංග. සංගීත මෙහිම විශාරද රෝහණ ධර්මකීර්ති. එවැගේම අද නාද සංකල්පණය ලබා දුන්නේ ආනන්ද පස්මසිරි සමග ටියුලයින් චානාත. බොහොම ස්තුතියි. අධීක්ෂණය කළේ බාති ජයතිලක නිෂ්පාදනය කළේ මාරිෂ්ඨලා ප්‍රනාන්දු අපි එසනම් අවසන් ගැවීමටයි යන්නේ. අපි හොයාගත්තු තවත් නව પરම්පරාවේ ගායකෙක් ඔවුන්ටත් වෙනම ගීත තියෙනවා. හැබැයි ඔවුන් මේ ගාන සඳහා එක්වන්නේ බොහොම කැමැත්තෙන් රුචිකත්වයකින්, එළිය ආශාවකින්. ඔවුන් අනිත් වැඩසටහන් හැම එකක්ම බලන්න එනවා. ඒ නතර අපිට මේ වැඩසටහන් සඳහා ගී ගානෙන් එකතු වෙනවා. මේ ආරාධනය හර්ෂ සමීර සේනානායක ස්වදේශීය රටා වැඩසටහනට ගානට. Thank you. දුවන් සිතේ මල් දිනට අදී නැති ඔබ කොහෙද පබාවති මා ඔබේ මා ඔබේ ජයම් ප්‍රති උපුල් දුවන් සිතේ මල් දිනට අදී නැති ඔබ කොහෙද පබාවති මා ඔබේ මා ඔබේ ජයම් වෙත්නි ගිරන් බැඳි උසින්දු නම් සිටි මම නොවේ සම්පිති අමතකද ජයම් සති කුකුල් නුවන් සති මල් යුදට අදී නැති ඔබ කොහෙද පබාරති මා ඔබේ මා ඔබේ ජයම් සති රානිනුන්සති ඔබ සුරත පතා හිඳි උගේ මවේ සක්විති ඔබ මහින් ජයම්සති දින් කුල් නොවන්සති මල් විලක අගේ නැති ඔබ කුලිත පපාවති මා ඔබේ මා ඔබේ ජයම් ප්‍රති නිකුකුල් නුවන් ප්‍රති මල් විලස අගේ නැති ඔබ කුලිත පබාවති මා ඔබේ මා ඔබේ ජයම් අද වැඩසටහනට එකුණ ශ්‍රී ලංකා ටෙලිකොම් POTV ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනරත් මහත්මයා බොහොම ගෞරවයෙන් සිහිපත් කරන ඒ වගේම නියෝජ්‍ය ප්‍රධානී වාසනා පෙරේරා මහත්මයා ඇතුළු නිලධාරී මණ්ඩලය බොහොම ස්තුතියි පැමිණියාට මුල සිට අග දක්වාම පැමිණියා මේව ජනගත කරන්න අපිට ඕන ලබා දෙන සහාය බොහොම ස්තුතියි මගේ හිතවත් ශ්‍රාවක ප්‍රජාවට අපේ ප්‍රේක්ෂකයන් බොහොම ස්තුතියි රත්නශ්‍රී මහත්මයා වෙනුවෙන් බොහොම ස්තුතියි හැම දිනාටම මම හිමානන්ද රාජපක්ෂ ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගංගා විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා